කාමච්ඡන්ද නිවරණං ව්‍යාපාද නිවරණං තීන මිද්ධ නිවරණං උද්ධච්ච කුක්කුච්ච නිවරණං විචිකිච්ඡා නිවරණං තීති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි දේශනා කරලා තියෙනවා. පින්නතුනි මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ පංච නීවරණ ධර්ම සඳහන් වන අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණයට අයිති සූත්‍ර පාඨයක්. පින්නතුනි අපි මුලින්ම මේ පංච නීවරණ පිළිබඳව දැනගන්නට කලින් නීවරණ කියන වචනේ තේරුම අපි දැනගන්නට ඕන. නීවරණ නීවරණ කියලා කියන්නේ ඥානාදී වශයෙන් උපජ්ජනක කුසල චිත්තං නිවාරෙන්ති නිෂේදෙන්ති තථා කස්ස උපජ්ජතුන්න දෙන්ති इति නීවරණානි කියලා ධර්මයේ සඳහන් වෙනවා. නීවරණ කියලා කියන්නේ වළක්වනවා කියන එකට. මොනවද වළක්වන්නේ? කුසල් සිත් ඇතිවෙන්න ඉඩ නොදී වළක්වනවා. දැන් බලන්න මේ බණ අහනකොට තීන විද්‍යාව වළක්වන්නේ නැද්ද? වළක්වනවා. මේ වෙලාවේ රාගයක් හිතට ආවොත් ඒත් මේ දේශනාව ශ්‍රවණය කරන්න බැද්දේශයක් ආවත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව සැකයක් ආවොත් ඒත් බෑනේ නේද? එහෙමනම් කුසල් සිත වළක්වනවා. ඊළඟට ධ්‍යාන සිත වළක්වනවා. ධ්‍යාන ලබන්න බෑ කවදාවත් නිවරණ තියාගෙන. දැන් මේ ආලෝකයේ තියෙන තන අඳුර තියනවාද? නෑ නේද? අඳුර තියනවා නම් එතන ආලෝකයකුත් නෑ. අන්ධකාර ආලෝක දෙක උණුන්ට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි ධ්‍යාන යම්සිතක තියෙනවා නම් එතන නීවරණ නැහැ. නීවරණ යම්සිතක තියෙනවා නම් එතන ධ්‍යානක් නැහැ. එහෙනම් මොනවද වළක්වන්නේ? කුසල්සිත වළක්වනවා, ධ්‍යානසිත වළක්වනවා. ඒ විතරක් නෙවෙයි මාර්ගඵල සිත නවත්තනවා. එහෙමනම් මේක මහා භයානක දෙයක් තමයි මේ නීවරණ නීවරණ කියලා කියන්නේ. ඒකම නීවරණ ධර්ම පහක් ධර්මයේ සඳහන් වුණාට අභිධර්ම පිටකේ අභිධර්මාර්ථ සංග්‍රහයේ සඳහන් වෙන අට නීවරණාසියුම් කියලා. නීවරණ නාමයෙන් වදාළ ධර්ම තියෙන අටක්. මෙතන පහක් වශයෙන් තිබ්බට මේ පහ ඇතුලේ ඇත්තටම හතක් තියෙනවා. අවිද්‍යාවත් එක අටක් වෙනවා. දැන් බලන්න කාමච්ඡන්දය කියලා කියන්නේ එක නිවරණයක්. ලෝභයිස කියන්නේ. ව්‍යාපාදේ කියන්නේ එක නිවරණයක්. තීන කියන්නේ එක නිවරණයක්, නිද්ද කියන්නේ එක නිවරණයක්. මෙතන නිවරණ දෙකයි. උද්දච්චය කියන්නේ එක නිවරණයක්, කුක්කුච්චය කියන්නේ තව නිවරණයක්. විචිකිච්ඡාව කියන්නේ තවත් නිවරණයක්. එතකොට හතයි අවිද්‍යාවත් එක්ක නීවරණ නාමෙන් වදාළ ධර්ම අටක් තියෙනවා. එහෙනම් දැන් අපි කාලයේ පමණින් මේ නීවරණ පිළිබඳව කෙටි අදහසක් නැත්නම් කෙටි අවබෝධයක් ලබා ගන්නට අපි වෑයම් කරමු. දැන් පළවෙනි නීවරණ ධර්මයේ තමයි කාමච්ඡන්දය. පංචසු කාමගුණේසු අදිමත්තරාග සංකාතෝ කාමෝ යේව චන්දනත්තේන සන්දෝ ചാති කාමත් සන්දෝ. කාමය කියලා කියන්නේ පස්කම් බැඳීමෙහි තියෙන අධික රාගය. පස්කම් කියලා කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේක තමයි පංචකාමය. දැන් අපි මේ පින්නතුල්ල හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ගිහි උදවිය අපි හඳුන්වන්නේ හාමුදුරුවරු පස්කම් සැප විඳින අය කියලා නේද? ඒතර ඔය අත්තුම විඳින පහ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ. එතකොට මේ පස්කම් බැඳීමේ තියෙන අධික ඇල්ම ඒකට තියෙන ලොකු කැමැත්ත තමයි කාම ඡන්දය කියලා කියන්නේ. මේ කාමයේ පස්කමට තියෙන අධික දිතුකම. ඒක තමයි කාම ඡන්දය කියලා කියන්නේ. පින්නතුනි කාමච්ඡන්දේ ස්වභාවය තමයි පින්නතුනි ඉස්සර කාලේ ඔය සත්තු මරණ වැද්ද වගේ අය සත්තු අල්ලගන්න උනාම විශේෂයෙන් වඳුරෙක් වගේ සතෙක් අල්ලගන්න උනහම මේ වඳුරා ගැවසෙන තැනට දාන ලහට වර්ගයක්. ඒ කියන්නේ ගම් එකක් වගේ. කොහොල්ලා වගේ. ඒ ගුලිය ඒ සතා එන තැන අලවලා තියෙනවා. සාමාන්‍ය වඳුරාගේ ස්වභාවය දකින දකින්නදී අත දානවා නේද? ඉතින් වඳුරා මෙතෙන්ට එනවා. වඳුරා ඉතින් කතරින් එකට ගහලා බලනවා. ඒතර ඒ අත ඇලෙනවා. ඊළඟ අනිත් අතින් ගහනවා. ඒකත් ඇලෙනවා. ඊළඟට වම් කකුලෙන් ගහනවා ඒකත් ඇලෙනවා. දකුණු කකුලෙන් ගහනවා ඒකත් ඇලෙනවා. දැන් අතපය හතරම ඇලිලා. දැන් මේකෙන් ගැලවෙන්න ඔළුවේ මුත් ගහනවා. ඒකත් ඇලෙනවා. අන්න ඒ වගේ කියනවා මේ පුතත්ජන සත්‍යයා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට ඇලී ගැලී තමයි පවතින්නේ. ඒක තමයි ස්වභාවය. ඉතින් මේ බනහන කවුරුවත් නියෝගෙන් සම්පූර්ණයෙන්ම දහස් වෙලා නැහැ. ඉතින් අපි කරන කුසල් අනුව කරන භාවනා අනුව ටික ටික මේ වගේ අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ අධිකව තියෙනකොට මොටුන්නක් වගේ දාගෙන ඉන්නකොට කුසලයක්වත් කරගන්න බෑ ඉතින්. ඒටි හැම වෙලෙම කාම සිතුවිලි නම් තියෙන්නේ. ඒකටම නම් සැලසුම් අඳින්නේ හිතේ. මොන කුසල්ද නේද? එහෙනම් කාමයම තමයි හිතේ පවතින්නේ. එහෙම මිනිස්සු ඕන තරම් ඉන්නවා. උදේ ඉඳලා රෑ වෙනකන් කල්පනාව ඒක. ඒක තමයි ඒක ඔටුන්න කරගෙන ජීවත් වෙන්නේ. එහෙමනම් මේක ඇති වෙන හේතුව අපි දැන් තේරුම් ගන්න ඕන. පින්නතන කාමය ඇති වෙන්නේ සුබ නිමිත්තේ. සුබ අරමුණේ. අපිට ලස්සන කෙනෙක් දැක්කොත් ආසාවක් ඇති වෙන්නේ නේද? ලස්සන හඬක් ඇහුණොත් හරි ලස්සනයි කියලා ඉතින් ආසාවක් ඇති වෙනවා. බලන්න සුබ අරමුණ. දැන් අපිට දුගඩක් අපිට නිදින්න වුණොත් අපිට ආසාවක් ඇති වෙන්නේ නැහැ නේ. අපි හොඳ සුවඳක් ආග්‍රහණය කරන නිසා හරි සුවඳයි ආන්න බං සුබ නිමිත්තේ තමයි රාගය ඇති වෙන්නේ ඊළඟට හොඳ රහට කණ්ඩාම් වෙනකොට දිවට රස විඳිනකොට ඔන්න රාගය ඇති වෙනවා ඊළඟට කයට පහස විඳිනකොට තමන් කැමති පහස විඳිනකොට රාගය ඇති වෙනවා එහෙමනම් පින්නතල හොඳටම තේරුම් ගන්න මේ රාගය ඇති වෙන්නේ සුබ අරමුණේ අරමුණ අසුබ නම් රාගය ඇති වෙනවද? ඇති වෙන්නේ නැති වෙන්න හේතුවක් නැහැ. හැබැයි අරමුණ සුබ විච්ඡ ඵලියතම රාගය ඇති වෙන්නේ නැහැ. සුබ නිමිත්තම් භික්කවේ අයෝනිසෝ මනස්කරවතු. අන්න. සුබ නිමිත්තේදී සුබ අරමුණේ අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා. මේ ලස්සන දෙයක් දැක්කම ශාශෝක් මේක ලස්සනයි මට තියෙනවා නම් ඉතින් මේ ආදී වශයෙන් මේ අරමුණේම ආස්වාද ජනකව ඉන්නකොට උන රාගය ඇති වෙනවා කාමච්ඡන්දය ඇති වෙනවා ඉතින් අපිට ඒක තේරෙනව නේද එහෙමනේ ඔක ඇති වෙන්නේ එහෙමනම් මේ රාගය මේ රාගය නැති කරන්න තියෙන ප්‍රතිවිරුද්ධ දේ තමයි මොකද්ද? අසුබය. එහෙමනම් පින්නතුනි මේ කාමය කියන එක හරිම සූක්ෂම දෙයක්. මේක සමහර වෙලාවට ශ්‍රද්ධා ස්වરૂපයෙන් එන්නේ. මෛත්‍රී ස්වરૂපයෙන් එන්නේ. මේකෙන් ගැලවෙනවා කියන එක ලේසි නෑ. දැන් බලන්න වයෝවෘ ධම්මලා හැම අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් මට සියලු ආසාවන් මං නැති කරලා තියෙන්නේ. මං ඔක්කොම අතහැරලා තියෙන්නේ. මට කිසි ගාණක් නෑ. එහෙම කියනවත් නැද්ද? ඉතින් අය රාගේ නැති කළම දෙ කියන්නේ නෑ. හැබැයි බොරුවක් කියන්නේ නෑ. ඒ අය මොනවා හරි දෙයකට තියෙන කැමැත්ත අතහැරලා තමයි එහෙම කියන්නේ. හැබැයි පින්නතුනේ මේ කැමැත්ත කියලා කියන හරි අමුතු දෙයක්. අපි එකක් අතහරිනකොට ඇතුලේ 100ක් ඇතුලට ඉන්නවා. ඕනම දෙයක් එහෙමනේ නේද? දැන් බලන්න සියල්ල එපා කියලා පැවිදි වෙන කෙනෙක් අන්තිමට මොනවට හරි බැඳෙනවා. ඉතින් මේක යත්නම්ගේ කාගවත් දෝෂයක් නෙවෙයි. මේ ලෝභයේ ස්වභාවය. මේ කාමච්ඡන්දේ ස්වභාවය තමයි මේක හොඳට හිතට ගන්න. අපි යමක් අතහරින්නේ තව මොනවා හරි අල්ලගෙන. ඒක තමයි ස්වභාවය. දැන් බලන්න අපි පුංචිම කාලේ පුංචිම දරුවන්ට දැන් අවුරුදු 2 3 දරුවන්ට අම්මා තාත්තට අම්මා ඕන තාත්තා ඕන කියලා දැන් අඬනවනේ ළමයි නේද? අම්මා තාත්තා පිළියට යන්නේ ළමයි රවට්ටලා. මොකද ළමයාට අම්මා තාත්තා ඕන. මොකද එතෙන් තමයි බැඳිලා ඉන්නේ. ඉතින් අවුරුදු 10ක් 12ක් 15ක් විතර ගියාම මේක නෑනේ. මොකද ළමයා යාළුවන්ට බැඳෙනවා අම්මා තාත්තා ටිකක් ගැලවෙනවා. අර බලන්න. යමක් අතහරින්න තව කොහරි අල්ලගෙන. අර කූඩැල්ල වගේ තමයි. ඊළඟට ඔන්න ඒ ළමයි ලොකු වෙලා කසාද බඳිනවා. කසාද බැඳම් අම්මා තාත්තා ගැලවෙනවා මහත්යට බිරිඳට ඇලෙනවා. අර බලන්න අතන අතහරින්න දව කොහරි අල්ලගන්න. දැන් අපහැරියා අපහැරියා කියන අය ඔක්කොම එහෙම තමයි. මොනවා හරි අතහැරලා තියෙනවා. හැබැයි අතහැරලා තියෙන තව කොහරි අල්ලගෙන. දැන් බලන්න සමහර අය ලොකු පරිත්‍යාගයන් කරනවා. පන්සල හරි අල්ලගන්නවා. ඒ මොකද ඒක තමයි ඒකේ ස්වභාවය. ඒක කාටවත් දොස් කියලා වැඩක් නැහැ. මොකද ඒ ඒ ආසාවේ කාමච්ඡන්දේ හැටි. ඊළඟට ඕන දැන් ස්වාමියාට බැඳිලා ඉන්නවා. ටික කාලයකට ළමයි හම්බෙනවා. ළමයි හම්බෙනකොට මහත්යට තියෙන අර මහා තද බැඳීම ගැලවෙනවා. ළමයින්ට බැඳෙනවා. අර බලන්න. තනක් අල්ලගනකොට තව තනක් පුරුල් වෙනවා. ඒක ස්වභාවයක්. ඒකත් අපි තනක් අල්ලගන්නේ තව තනක් අතහැරලා. අතහැරිය අතහැරිය කියන්නේ ඕකයි. ඒක සම්පූර්ණ මතහැරලා නෙවෙයි. ඊළඟට ඔන්න දැන් බලන්න ඕක දැන් දිගටම බැලුවොත් ඔන්න ඊළඟට ඒ ළමයිත් ලොක් වෙලා ඒ ළමයින්ටත් ළමයි හම්බ වෙනවා කියලා හිතමුකෝ. ඔන්න ඊළඟට හැදෙනවා රාත්‍රිල සියලාට හැදෙන ලෙඩේ. මොකක්ද? අර අම්මා තාත්තා පැත්තට මුණුබුරු මිනිබිරියන්ට ආත්‍රිල සියලා ඇලෙනවා. එහෙම නැද්ද? එහෙම තියෙනවා. දැන් මේ කොළඹ රටේ මම දන්නවා ගොඩාක් තරුණ දෙමව්පියෝ අපිට කියනවා. අනේ ස්වාමීන් වහන්සේ අපේ ළමයි හදාගන්න විදිහක් නැහැ. අම්මා තාත්තට ඕන විදිහට තමයි ළමයි හදන්නේ. ඉතින් දරුවොත් එක ගැටෙනව මොනබුරු මිනිබිරුව නිසා. දරුවෝ අතහරිනවා අර පුංචි දරුවෝ අල්ලගන්නවා. බලන්න මේකේ හැටි. ඊළඟට ඒ පුංචි ළමයි පුංචිම කාලේ ආච්චිට සියයට බැඳීමෙන් ඉන්නවා. කතා කියලා දෙනවා. ඉතින් ආදරේ. හැබැයි ඒ ළමයි ටිකක් ලොකු වෙනකොට අර වයස්ක මිනිස්සු ගණන් ගන්න නැතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් ওই වයස්ක අම්මලා මට කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ දැන් කාලේ ළමයි හරි නපුරුයි. ආත්මార్థකාමී. අර චූටි දරුවොත් එක ගැටෙනවා. දැන් කොහෙද අල්ලන්නේ? දැන් අල්ලන්නේ පින්නතුනේ ධර්මය. ධර්මය කියලා අල්ලන්නේත් එක්ක ස්වාමීන් වහන්සේ නමක් අල්ල ගන්නවා නැත්නම් පන්සලක් අල්ල ගන්නවා. ඒක තමයි මේකේ ස්වභාවය. ඉතින් මේවා කාටවත් මේ ඇඟිල්ල දික් කිරීමක් නෙවෙයි. මේක මටත් පොදුයි. මේ කෙලෙස් වල හැටි. මම මේ ටික කිව්වේ අපි මේක තේරුම් ගන්න තරමට මේකෙන් ගැලවෙන්න ලේසියි. දැන් එතකොට අපි දන්නවා මේ රාගය ඇති වෙන්නේ සුභ අරමුණේ කියලා. ඉතින් ඕක තේරුම් ගත්තත් ලොකු දෙයක් නේ. නේද? නැත්නම් සුභ දේවල් පස්සෙම යනවා. නමුත් රාගය ඇති වෙන්නේ එතන. හැබැයි ඇති වෙන්නේ අයෝනිසෝ මානසිකාරයත් එක්ක නොමගින් මෙනෙහි කරනකොට තමයි රාගය ඇති වෙන්නේ. එහෙමනම් දැන් මේ රාගය පින්නතුනි මහ ගින්න. නත්ති රාග සමෝ අග්ගි. රාගය සමාන ගින්නක් නැහැ කියනවා. ඒක ඇත්තට මහ පුදුම ගින්නක් මේ ගින්න. දැන් බලන්න පැරණි අටුවාවල කතා තියෙනවා. මේ සිතේ මේ රාග සිතුවිල්ල ඇති වෙලා සමහරකට දෙන්නේ අතර ඇති වෙන මේ අධික රාගය දෙන්න අළු වෙලා ගිහලා තියෙන අවස්ථා තියෙනවා. නැරිලා අළු වෙලා ගිහලා තියෙන මේ රාගය නිසා. ඒතර මේක මහා ප්‍රබල තාම් භයානක චෛත්‍යකයක්. ඒක එහෙමනම් මේ රාගය නැති කරන්න තියෙන එකම ඖෂධය මොකක්ද? එකම ඖෂධය තමයි නත්ති ඒතාදු සම්මිත්තං යථා කායගත සති. රාග ප්‍රහාණයට තියෙන හොඳම මිතුරා තමයි කායගත සතිය. නැත්තම් අසුබ භාවනාව. එතකොට අසුබ කියලා කිව්වහම නිකන් අසුබ නමත් නිකන් අසුබයි නේද? නම අසුබ වුණාට ප්‍රතිඵල සුබයි. එහෙමනම් මේ අසුබ භාවනාව පින්නතුනේ මේ ගිහියත්න්ට කරන්න එපා කියලා සමහරු හිතනවා. එහෙම හිතනවත් නැද්ද? මට කියලා තියෙන සමහර ගිහි පින්නතුල සාමනහස අසුබ භාවනාව අපිට හොඳ නෑ නේද? ඉතින් පින්නතුන් ත්‍රිපිටකේ නම් කොහේවත් නෑ. දහම් පොතකවත් නෑ. ඒක හදාගත් එකක්. අසුබය කවදාකවත් ජීවිතේකට අකපයි කියලා කොතනවත් නැහැ. ඒකෙන් ඇත්තෝ අදහස් කරන්නේ මොකද්ද? ගිහි ජීවිතේ ගත කරන රාගය ඕන කියන එක. ඒක හොඳ නැහැ කියන්නේ තේකනේ. නමුත් පින්නතුනේ අද මේ යන සත්‍යයත් එක්ක ගිහි ජීවිත බොහෝම සාර්ථක කරගන්න ගොඩක්ම උපකාර වෙන එකක් තමයි මේ අසුබය. එහෙමනම් මේ අසුබ භාවනාව පිළිබඳව අප ටිකක් දැනගන්න එක වටිනවා. පින්නතල මීට කලින් අසුබ භාවනාව ගැන තින් කරුණු දැනගෙන ඇති. නමුත් මේ දේශනාවත් එක්ක රාගය කාමච්ඡන්දේ නැති කරන පිළිවෙල අපි දැනගන්න ඉතින්. එහෙමනම් කාමච්ඡන්දේ නැතිකරන්න අපි අසුබ භාවනාව ආකාර දෙකකින් අපට වඩන්න පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ශවිඥානික අසුබය අනිත් එක තමයි අවිඥානික අසුභය. අවිඥානික අසුභය කියලා කියන්නේ දෙතිස් කුණපය. ඒ කියන්නේ අපිට මේ පණ තියෙන මිනිස්සෙගේ ශරීරයේ තියෙන කුණප කොටස් 32. බුදුරජාණන් වහන්සේ අපේ මේ ශරීරයේ තියෙන කොටස් 32කට බෙදලා තියෙනවානේ. සාමාන්‍යයෙන් මේ අසුභ භාවනාව වගේ භාවනා පින්නතුනේ කෙනෙකුට ප්‍රිය නෑ කියලා කියනවා. ඒක ධර්මයේම තියෙනවා. මොකද අපේ සිත් තියෙන්නේ නිතරම ලස්සන රූප දකින්න, ලස්සන ශබ්ද අහන්න, ලස්සන කැමැති ආග්‍රහණ විඳින්න, කැමැති දක්ෂ විඳින්න, කැමැති පහස විඳින්න තමයි මේ හිත හරීම කැමැති. ඉතින් ඕකට විරුද්ධව යමක් කියනකොට රුස්සන්නේ. ඒක තමයි ස්වභාවය. ඒකත් අපි තේරුම් අරගෙන මේ දේශනාව අහන්න ඕනේ. නැත්තම් පා වෙනවා. අසුබය අහනකොට අනේ මේ වැඩක් නැහැ. මේවා මේ ඍණාත්මක ඒවා. ඔහොම තමයි හිතෙන්නේ. නමුත් ඉතින් රාගය ටිකක් හරි පාලනය කරගන්න නම් අපි අසුබය තමයි පුරුදු කරන්න තියෙන්නේ. එතකොට මේ දෙතිස් කුණප භාවනාව ගැන හිතනකොට මේ භාවනාව පින්නතුනේ ඓතිහාසික භාවනාවක්. ඓතිහාසික කියලා කියන්නේ බලන්න මේ ශාසනයේ ප්‍රවෘජිත භාවයට පැවිදි වෙනවා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. පැවිදි කරනකොට ස්වාමීන් වහන්සේ නමක් සාමාන්‍ය ගිහියෙක් පැවිදි කරනකොට ඉස්සෙල්ලා මේ ගිහියට දෙන භාවනාව අසුබය. කොච්චර භාවනා ක්‍රම තියෙනවද? නමුත් දෙන්නේ අසුබය. කිස් ටික බානකොට ඉස්සෙල්ලාම කිස්වරක් කපලා අතර දෙන උපාසක මහත්තයා අපිට උනත් එහෙමයි. උපාසක මහත්තයා මේක දිහා බලාගෙන හොඳට පිළිකුල වඩන්න කියනවා. ඉතින් ඔය ඇත්ත අහලා තියෙනවද බණ කියනකොට ස්වාමීන් වහන්සේලා කියන කෙස් රවුල් බානකොට බ්‍රහත් වුණා කියලා. මිදුමා රතන් වහන්සේ පවා එහෙමනේ. මේ කොණ්ඩේ කපනකොට රහත් වෙනවා නෙවෙයි. ඉතින් එහෙනම් තින් බාබල සාප්පුවට කියලා කොණ්ඩේ කපනකොට රහත් වෙන්න බෑ නේද? ඒ හිස රවුල් බානකොටම රහත් වෙනවා කියලා කියන්නේ අසුබය මෙනෙහි කරනවා. ඒකට කෙස් ටික බාල වෙනකොට රහත් වෙලා. ඒක රහත් වෙලා තමයි මහාන වෙන්නේ. ඊළඟට බලන්න පින්නතුනේ කෙස් ටික හොඳට බාලා එක් කරගෙන පණ්ඩු පලාස අන්දවල ආචාර්යයන් වහන්සේලාකට පැවිදි කරන්න. උන්වහන්සේ සිවුරු පටික දානම කරට. ওই මහාන පින්කම් වලට ගිය අය දැකලා ඇති. සිවුරු පටිය කරට දාලා අත අල්ලගෙන නැත්නම් ඔළුවට අත තියලා ඒ ආචාර්යයන් වහන්සේ නැවත දෙන අසුභ භාවනාව. බලන්න. ශිෂ්‍යවල් බහන කොටත් අසුබේ. මහාන කරන කොටත් අසුබේ. දැන් පින්නතුල දැකලා ඒකට කියන තච පංචක කර්මස්ථානය කියලා. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ කියලා කනුලෝම ප්‍රතිලෝම කීප වතාවක් කියවනවා. එහෙමනම් මේ භාවනා හරියම ශ්‍රේෂ්ඨ භාවනාවක්. දැන් දෙතිස් කුණපය දැන් මේ පින්නතුලා කියන්නේ හැටියට දැන් බලන්න පින්නතුනේ අපි මේ මුලාවෙන් ගැලවෙන්න මේක හොඳ තැනක්. දැන් බලන්නකෝ අපි මම කියලා නිකන් සත්පුද්ගල සංඥාවෙන් ග්‍රහණය කරගෙන ඉන්නවා. නේද? අපි ඔක වෙන් කරොත් භාවනාව පැත්තක තියන්නකෝ. දැන් මේ ඉන්න කෙනෙකුගේ ශරීරය අරගෙන කොටස් ටික වෙන් කරනවා. කේස් ටික කපලා තියෙනවා. ලොම් ටික වෙනම තියෙනවා. දාත් ටික වෙනම ගලවලා තියෙනවා. අපි හිතමුකෝ එහෙම කරා කියලා. නියපොතු ටික වෙනම තියෙනවා. හාම ටිකක් වෙනම තියෙනවා. බඩවැල් ඊළඟට ඊළඟට වකුගඩුව දැන් අපිට ලොකු මේසයක තියෙනවා දැන් වෙන් කර කර ඊළඟට අසුචි මූත්‍ර ඊළඟට ෂොට්ටු දහඩිය මේ හැම එකම වෙන් කරනවා වෙන් කරලා අහුවොත් මේවා මොනවද කියලා අපි හිතමු කෙනෙකුගේ මූලික කොටස් ටික අපිට පේන්න තියෙන කොටස් ටික වෙන් කරමුකෝ කෙස් ටිකක් එක පුද්ගලෙක් මරලා ගන්නව නෙවෙයි ටිකක් කපලා අයින් කරලා තියෙනවා. ඊළඟ යාගේ දතකුත් ජලවලා තිබ්බ කියන්නකෝ. නියපොත්තකුත් ජලවලා තිබ්බා. ලොම් ටිකකුත් කපලා තිබ්බා. ඔය ටික කපලා තියලා එයාගෙන් මහුවොත් මේවා ඔයාගේද කියලා. මේ කෙස් මමද කියලා ඇහුවොත් මම කියලා කියනවාද? කෙස් මම නෙවෙයි. ලොම් ලොම් ඔයාද නෑ මම නෙවෙයි ලොම්. ඒ ලොම් මම කියලා ගන්න ඒක. දත් ගත්තොත් යන්න දතක් ගලවලා තිබ්බොත් මම කියලා ගන්නවද? නෑ. කම ගත්තොත් මම කියලා ගන්නවද නෑ. බලන්න පින්නතුනි මේ කුණප කොටස් 32ම එකට අරගෙන ඒකකයක් හැටියට අපි අරගෙන මම කියනවා. කවදාකවත් මේවා වෙන් කරොත් කවුරුත් මම කියලා කියයිද? මම කියලා කියන්නේ එහෙනම් මේ කුණප කොටස් 32 බෙදලා වෙන් කර ගැනීමම ලොකු දෙයක්. දැන් ওই කුණප කොටස් 32 දැන් බුදුරජාණන් වහන්සේ ජරාව පෙන්නනවනේ. ජරාව විස්තර කරනවනේ. දැන් ඔය තැන්වල උන්වහන්සේ දැන් ජාතිය මේකයි, ජරාව මේකයි. ඒ හැම එකම උන්වහන්සේ ආපහු විස්තර කරනවා. ජරාව විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ වචන තුනයි. මොකක්ද ඒ වචන තුන? කොණ්ඩේ ඉදිලා යෑම, හැම රැලි වැටීම, දත් ජල වීම. ඉතින් මම කල්පනා කරා දවසක් ඇයි භාග්‍යතුන් වහන්සේ මේ වචන තුන විතරක් පෙන්වන්නේ? තව කොච්චර ඒවා පෙන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ වචන තුනයි මොනවද? කොණ්ඩේ සුදු වීම, හම රැඩි වැටීම, දත් ජල වීම. බලන්න පින්නතුනි කෙනෙකුගේ සුන්දරත්වයේ පිළිඹු වෙන තැන උතන නේද? කෙනෙකුගේ දත් ටික මුතු වැට වගේ නං. ආම හරි ලස්සනයි නං. කොණ්ඩෙත් ලස්සනයි නං ඉතින් අපි රූමත් කියලා කියන්නේ නැද්ද? කියනවා. දැන් බලන්න අවුරුදු 20ක විතර ගැහණු ළමෙක් හරි පිරිමි ළමෙක් හිතන්නකෝ. අපි ගැහණු ළමෙක් ගමු. එයාගේ දත් ටික ඔක්කොම හැලෙනවා. හැම හොද්දටම අවුරුදු 90ක් විතර ගිය ආච්චි කෙනෙක් වගේ හොද්දටම හැම රැලි වැටෙනවා. ඊළඟට පිළිදි කොණ්ඩේ සුදුම සුදු වෙනවා. එයාගේ වයස ගැන හිතන්න අපි යාට ආච්චි කියන්නේ නැද්ද? දත් ටික එක දතක්වත් නැත්නම් ඊළඟට හැමත් හොද්දටම රැලි වැටෙනවා නම් කොණ්ඩෙත් හොඳටම සුදු වෙලා නම් ඉතියාගේ සුන්දරත්වය එතන ඉවරයි. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ සුන්දරත්වයේ තියෙන දැන් තුන විතර විස්තර කරේ. ඒකට අන්තිම නිකම්ම අහුවෙනවා. එහෙමනම් දැන් මේ කුණප කොටස් 32ම අපි අරගෙන එක එක මෙහෙම බෙද බෙදා බලනවා. කොහොමද බෙදන්නේ? දැන් අපිට කිස් ටික ගත්තොත් අපි කොච්චර කිස් පිළිකුල්කත් අපේ කිස් අපිට ප්‍රියයිනේ නේද? අපි කැමති යෝකට නේද? එහෙනම් ඔක බෙද බෙදා බලන්න ඕනේ. එතකොට තමයි ඔකේ පිළිකුල අපිට තේරෙන්නේ. දැන් බලන්න කෙස් ටික ගත්තාම වන්න. කෙස් වර්ණ වශයෙන් පිළිකුල් නැද්ද? කාල වර්ණය කියලා කියන්නේ අනිත් වර්ණ වලට වඩා ටිකක් පහත් වර්ණයක්නේ. කන්නන් ධම්මම් විප්පහාය සුඛම් භාවයට පඬිතු. ධම්පදේ ගාත තියෙන්නේ කළු ධර්ම අයින් කරන්න සුදු ධර්ම එකතු කරන්න. කළු ධර්ම කියලා කිව්වා කුසල ධර්ම වලට සුදු ධර්ම කිව්වේ කුසල ධර්ම වලට. ඒතර මේ කළු පාටම තියෙන එකක් සමන්නේ. හැබැයි මේක ටික දවසක් යනකොට සුදු වෙනවා. නිකම් මඩ කළ නිකම් මලකඩ පාට ගන්නෝනේ. සමහරුන්ගේ තාඹ පාටයි. නිකම් අමුතු විකෘති පාටක් ගන්නවා මේක. බලන්න ඔය කෙස් ටික. ඒතර කෙස් වර්ණ වශයෙන් ගත්තත් ඒක පිළිකුල් නැද්ද? පිළිකුල්. ඒතර ඔය විදිහටම දෙතිස් කුණපයෙන් බලන්න ගියහම මේක එපා වෙනවා ඇත්තටම. එතකොට බලන්න වන්න సంతාන. සතහන් වශයෙන් මේක පිළිකුල් නැද්ද? පිළිකුල්. සතහන් වශයෙන් පිළිකුල්. සතහන් වශයෙන් පිළිකුල් කියලා කියන්නේ පින්නතුනේ දැන් අපි ගෙදරකට යනවා. ගෙදරකට ගියාම අපිට වාඩි වෙන්න දෙන ආසනයේ එහෙන් මෙහෙන් ඉදිච්ච කීක කෙස් ගස් ගැලවිලා තියෙනවා නම් අපිට වාඩි වෙන්න දෙනවා. වාඩි වෙන්නවත් හිතෙන්නේ නැහැ නේද? හරි පිළිකුල්ලේ ගෙදර හරි අපිරිසුදු කෙස් ගස් තැන් තැන් වල හ්ම් රෙසිඩියු ටිකත් එහෙමයි කියලා මිනිස්සු කියන්නේ. එතකොට මේක ඔළුවේ තියෙනකන් හොඳයි. අර තැන් තැන් වල ගැලවිලා විසිරීලා තියෙනත් හරි පිළිකුල්. දැන් වැඩි ඕන නැහැ. අපේ කෑම පිගානේ කෙස් ගහක් තිබ්බොත් මොකද වෙන්නේ? ඒ මහතුරු බයින් නැද්ද නෝනලාට? බයිනවා. මේ මේ කෙස් ගස් කෑමකි. එතකොට බලන්න ඒක සතහන් වශයෙන් පිළිකුල්. දැන් දවසක් අපේ ස්ථානයේ හමුදාවේ කට්ටියක් වැඩ කරා. වැඩ කරනකොට මේ සුබ් බඳුනක් තිබ්බලකෝ. මම මේ වැඩ කරන අය ළඟට ගිහලා සුබ් බෙදුවා. එක මහත් එක්ක අනේ ස්වාමීන් සුප් එපා මම මම කිව්වා හොඳයිනේ මේ ලෝඩු සුප් එක බොන්න ඇයි බොන්නේ නැද්ද? මට අප්පිරිය වෙලා තියෙන්නේ. මම ඒ මොකද ස්වාමීන් වහන්සේ දවසක් මම සුප් එකක් බනකොට 30000ක් තිබුණා. එදා ඉඳලා මට සුප් බොන්න දෙනකොට වමන යන්න එනවා. අර බලන්න. දැන් බලන්න පින්නතුනේ ඔළුවේ තියෙනකන් Tamange බීරින්දගේ ඔය කෙස් ටික ප්‍රියයිනේ. නමුත් බලන්න මේක සටහන් වශයෙන් අර සුබ්බම් දැන් සුබ්බොන්නත් බෑ ජීවිතේටවත්. එතකොට බලන්න මේක පිළිකුල් සටහන් වශයෙන් පිළිකුල්. වන්න సంతාන. ඊළඟට ගන්දේහි දැන් මේ කෙස් සුවඳයිද? කෙස් ගඳයි. කෙස් ගඳ නිසානේ හොදන්නේ නේද? දැන් ඔක සාමාන්‍යයෙන් සතියක් දෙකක් ළඩ වෙලාම හොදන්න බැරුණොත් නේද? අම්මලා කියන්නේ. මට මතකයි අපේ අම්මලා කියන මේ කොණ්ඩේ මගේ ඉටි ටික වගේ නාගන්න බැරුණ අසනීප වෙලා හිටින්න. එතකොට බලන්න පින්නතුනේ මේක හොදන්න ඕනේ නැත්තම් කඳයි. එතකොට බලන්න අපි නොයෙක් විදිහේ ෂැම්පූ වර්ග දාලා මේක හොදන්නේ මේක ගඳ නිසා. එහෙමනම් මේ කිස් ගඳයි. දැන් කිස් ගහ පුච්චලා බලන්න. කොච්චර ගඳයිද? එහෙනම් මේක ගන්ධ වශයෙන් පිළිකුල්. ඊළඟට පිහිටි තැන් වශයෙන්මුත් මේක පිළිකුල්. පිහිටලා තියෙන්නේ කොහෙද මේක හිස් කබල උඩ. එතකොට ඔය හාම ලේ ඔය එක එක ධාති පෝෂණය වෙලා තමයි ඔක හැදෙන්නේ කෙස් ටික අර කවන් දැම්මා වගේ. දැන් කෙස් ටික ලස්සන වුණත් පිහිටලා තියෙන තර හරිය නෑනේ. නේද? මේ කුණප කොටත් තිද්දක උඩනේ උක පිහිටලා තියෙන්නේ. ඒක උපමාමකින් කියනවනම් අපි හිතමු දැන් කෙනෙක් පාරේ යනවා. පාරේ යනකොට පින්නතුනි තියෙනවා මොනවද මේ පලා වර්ගයක් තියෙනවා. අපි හිතමු කංකුම් කියලා. මෙයා ටිකක් කඩාගෙන යනවා ගෙදරට. අද උයන්න පුළුවන් කියලා. කඩනකොට මිනිස්සු දෝගන ඇවිල්ලාගෙන ආ උතන කඩන්න එපා. මුළු නගරේම විසිකිරි ගෙනත් දාන්න මෙතෙන්ට කිව්වොත් අර මනුස්සයාට විසි කරන්නේ නැද්ද? විසි කරනවා. කංකුන් හොඳ වුණාට වැඩක් නැහැ. හැදිච්ච තැන හරි නැහැ. අන්න ඒ වගේ තමයි මේ කෙස් ටික ගත්තාම එහෙම තමයි. ඉතින් මෙන්න මේ විදිහට කුණප කොටස් 32 පිළිබඳවම අපි හිතනකොට පින්නතුණි මේ ආත්ම සංඥාව සක්කාය විත්‍ය ගැලවෙනවා. එහෙනම් මේ පිළිකුල් භාවනාව කියලා කියන හරි වටින භාවනාවක් නිවන් දකින්න. රාගේ ගලවන්න තියෙන එකම මිත්‍රයා තමයි මේ අසුබය. ඊළඟට අපි තව ක්‍රමයක් කිව්වා. ඒකට කියනවා අවිඥානික අසුබය කියලා. ඒ කියන්නේ පණ නැති ශරීරයක් මුල් කරගෙන අසුබය වඩන්න පුළුවන්. හැබැයි මේ අසුබ භාවනාව වැඩිවේ ගොඩාක් බුද්ධ කාලේ. දැන් ඒක වඩන්න ටිකක් අවස්ථාව අඩුයි. මොකද මූර්ත ශරීරයක් මලමිනියක් අරමුණු කරගෙන තමයි භවනාව කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මංගල උත්සව තිබුණාට අවමංගල උත්සව තිබුණේ අද මංගල උත්සවයට වඩා ඉහළින් අවමංගල උත්සවය ගන්නවා. ඒක තමයි ඒකේ කාලයාගේ වැෑමෙන් සිද්ධ වෙන දේවල්. ඒ කාලේ කෙනෙක් මැරුණාම ඔය කැලේට ගිහින් දානවා. අද මම මේ කියන්නේ කැලේට ගිහින් දාන කෙනෙක් නෙවෙයි. නමුත් අපිට ඒක සරලව කරන්න පුළුවන්. දැන් බලන්න ඒ ගැනක් වචනයක් හරි කියන්න ඕන. දැන් ඔය අමංගල උත්සව වලට වියදම් කරන දේවල්. දැන් මේ බණ ඇහිීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල ඒවා. දැන් මේ පින්නතුල දිනපොතේ ලියන්න ඕන අන්තිම කැමැත්ත මේක වෙනස් කරන්න එපා. මගේ ආදාහනෙට මගේ අවමංගල කටයුත්තට යම් කිසි මුදලක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් බොහෝම සරලව කියලා මරණ සාන්තකයේ ගන්නකම් විතරක් මූත් ශරීරයේ තියෙන ආදාහනාගාරික මේක පැය 24කට කලින් ඉවර කරන්න. ඒ අවසන් කටයුතු වලට වියදම් කරන මුදල් වලින් ගයක් නැති මිනිස්සුෙකුට ගයක් හදලා දෙන්න. කොච්චර පිනක්ද බලන්න. මේ කෝටි ගණන් පොච්චනවානේ. නේද? ඉතින් එහෙමනම් අපි මේක හොඳට මේ වගේ බණ අහනකොට මේ වගේ දේවල් අපි ජීවිතේට ගලප ගන්නවා. හා එහෙනම් මම ඒක කරනවා. දැන් බලන්න ඔය ලියන අකුරක් පාසාම ඔයත් ගන්න කුසල් සිත් වැඩෙනවනේ. මැරෙනකොට නත් ඔක මතක් වුණොත් අනේ දැන් මම මැරුණොත් මගේ දරුවෝ මේ අවසන් කටයුතු වලට විඳන් කරන සල්ලි වලින් ගයක් හදලා දෙනවන මිනිස්සෙකුට කියලා හිතුනහම කොච්චර මාලිගා පහළ වෙන්නේ නේද? ඉතින් එහෙමනම් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතින් ඒ භාවනාව කරන්න අවස්ථාව වැඩි. මොකද මලමිණිය ඔය තැන් තැන් වල ගිහින් දානවා කැලේට. මොන භික්ෂුන් වහන්සේ නමක් ඔතනින් යනවා මලමිණියක් දකිනවා. ඉතින් භාවනා කරනවා. ඉතින් අද කාලේක කරන්න අමාරුයි. මොකද මේ මලමිණි අවස්ථා කීපයක් පින්නතුන අහලා තියෙන උඩුමාතික මිනීලක විපුබ්බක විච්ඡිද්දක කියන්නේ මලමිණි ස්වરૂප ඉදමිච්ච ශරීරයෙන් ඕජස් වැగిරෙන ශරීරේ ඊළඟට සත්තු කට ගහපු එක දෙකට කැඩිච්ච ඉතින් වගේ ඒ ශරීරයේ අවස්ථා දිහා බලාගෙන කරන භාවනාව. ඉතින් ඔක පින්තූර දිහා බලාගෙනත් කරන්න බැරි කමක් නැහැ. හැබැයි ඉතින් අපට අද කරන්න පුළුවන් පිළිතුර අෂ්ටික භාවනාවයි. අවසාන භවනාවත ආප්තික. ඒ කියන්නේ අපේ මේ ශරීරයේ ඉතුරු කොටස් ඉක්මනට පොළොවට පස් වුණා. අර ශෝහොන්කොත වගේ ඇටසැකිල්ල ඉතුරු වෙනවනේ. ඒකත් හැමදාටම ටික කාලයක් හරි ඉතුරු වෙනවා. ඒ ඇටසැකිල්ල අරමුණු කරගෙන අපට මේ භවනාව කරන්න පුළුවන් අසුබය. ඒකට කියන අට්ටික සංඥාව කියලා. දැන් බලන්න ඔය ඇත්ත දන්නවා පැරණි ආරණ්‍ය වලට ගියාම තියෙනවා ඒ ආරණ්‍ය වල කූඩුවක දාලා කූඩුවක් හදලා ඒක ඇට සැකිල්ලක්. දැකලා තියෙනවද? දැන් අපිට මතක අපි පුංචි කාලේ සමහර ආරණ්‍ය වලට යන ඇට සැකිල්ල බලන්න. නමුත් පින්නතොට මේකේ ලොකු තේරුමක් තියෙනවා. ඒ ඇට සැකිල්ල දිහා බලාගෙන දැන් මේ භාවනාව කරන්නේ දෙක අරගෙන. අපි අනිත් භාවනා කරන ලක් දෙක පියාගන්න ඕනේ. මේ භාවනාව කරන්නේ අර කසින භාවනාව වගේ අර ඇට සැකිල්ල දිහා බලාගෙන තමයි මේ භාවනාව කරන්නේ. ඔයත්න්ට ඕක කරන්න පුළුවන් අර ප්ලාස්ටික් වලින් උනත් ඇටසැකිලි තියෙනවා. එහෙම නැත්නම් අඩි දෙකක් විතර ලොකු පින්තූරයක් දෙකක් තුනක් විතර පින්තූරයක් අරගෙන ඒක හදලා ඒක ෆොටෝ එකක් හැදිලා තියලා එතන වාඩි වෙනවා. වාඩි වෙලා ඒක දිහා බලාගෙන අක්ටි අක්ටි අක්ටි කියලා හිතින් හිතනවා. කටින් කියන්නේ ඇත්ත එක අරගෙන අරක දිහා බලාන කරන්නේ. ඉතින් එහෙම ඒකට කියනවා පරිකර්ම නිමිත්ත එක දිහා බලාගෙන අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා හිතනවා. ඊළඟට ඔක කොහොම කාලයක් සතියක් දෙකක් වුණත් ඉතින් ඕක කරන්න වෙනවා. එක එක්කිනාට එක එක එක විදිහයි. පින තියන අය එක පැයෙන් දෙකකින් අල්ලගන්න. පින නැති අය ටිකක් උත්සාහයෙන් මේක කරගන්න ඕන. ඊළඟට පින්නද දැන් එහෙම වඩලා ඇස් දෙක පියාගෙන බලනවා අර අර ඇට සැකිල්ල තමන්ගේ හිතේ තියනවාද කියලා. හිතේ ඇඳිලා තියනවාද කියලා. හිතේ ඇඳිලා තියෙන එකට කියන උග්ඝහ නිමිත්ත කියලා. එතකොට හිතේ ඇඳිලා තියෙනවා නම් ඒ භාවනා කරනේ රූපේ තියෙන තැනින් ගිහිල්ලා වෙන තැනක උනත් භාවනා කරගන්න පුළුවන්. ඒක හරියට එක්ස්ට්‍රේ කොපියක් වගේ. අර අපි එක්ස්ට්‍රේ කොපි දැකලා තියෙන්නේ නේද අපේ ශරීරය ගත්තාම නිකන් පැහැදිලිවම නැහැනේ. ටිකක් අඳුරු විදිහට තියෙන එක්ස්ට්‍රේ කොපිය. අන්න ඒ වගේ අර ඇටසැකිල්ල තමන්ගේ හිතේ තියෙනවා. ඒක දිහා බලාගෙන හිතේ තියෙන එක දිහා බලාගෙන අත් දෙක පියාගෙන අත්ති අත්ති අත්ති කියලා ඒක මෙනෙහි කරනවා. ටිකක් ඔක භාවනා කරනකොට ඔන්න ආලෝකයක් එක්ක හරියට නියම අටසැකිල්ල සුදු පාටට පේන්න ගන්න. එන්න ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒක අය ආලෝකය ගැන හිතන්නේ අර අරමුණේම ඉන්නවා. ඉතින් ওই විදිහට ඉන්නකොට පින්නතුන අර්පණ අවස්ථාව ඇතිලා පඨම ද්විතිය තතිය චතුර්ථ ධ්‍යාන දක්වාම යන්න පුළුවන්. ඉතින් හැබැයි මේක කරනකොට ගුරුවරයෙක්ගේ ඇසුර අත්‍යවශ්‍යයි. සාමාන්‍ය මේ වගේ භාවනා කරනකොට හිතුව මන අපිට කරන්න නරකයි. දෙතිස් කුණප භාවනාව එක ප්‍රශ්නයක් නෑ. ඒක පින්නතුලට තනියම උනත් කරන්න පුළුවන්. හැබැයි මේ භාවනාව කරනකොට ගුරුවරයෙක්ගේ අසුර අවශ්‍යයි. ගුරුවරයාට මතක් කරන්න ඕන මට දැන් මෙහෙමයි. මට මෙහෙම පේනවා. මොකක්ද ඒකට කරන්නේ? ඒක ගුරුවරයා නිසි මඟ පෙන්වුවාම ඒ විදිහට යන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට කරපුවාම පින්නතර මේ රාගය කියන එක අපිට ගලවන්න පුළුවන්. එහෙනම් පින්නතර වැඩි දේවල් ඕන නැහැ. හිතට ගන්න මේ රාගය නැති කරන්න කාමච්ඡන්දය නැති කරන්න තියෙන එකම බෙහෙත අසුබය. ඊළඟට ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියලා කියන්නේ තරහ නෙවෙයි. ඒ ව්‍යාපජ්‍යති විනස්සති ඒතේන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයට පත් වෙනවා නම් අන්න ඒකට තමයි ව්‍යාපාදී කියලා කියන්නේ. කියන්නේ තරහ. දැන් බලන්න මේ තරහ ඇති වෙන්නේ කොහොමද? දැන් රාගය ඇති වෙන්න නම් සුබ නිමිති. තරහ ඇති වෙන්නේ කොහොමද? තරහ ඇති වෙන්නේ පින්නතුනි ගැටෙන අරමුණක් හම්බුනාම තමයි අපිට කියන්නේ. හොඳට හිතලා බලන්න. දැන් මේ පින්නතුලට කේන් තියනවාද ගැටෙන අරමුණක් නැතිකොට? නෑනේ. එහෙම කේන් තියන එක පිස්සුවක් වගේ එකක්. කෙනෙකුට කේන් තියන්න නම් ගැටෙන අරමුණක් තියෙන්න ඕන. දැන් අපි උදාහරණයක් හරිනකොට තමන්ගේ මහත්තයා තමන් හිතන විදිහටම ඉන්නවා. වැඩ ඇරිලා වෙලාවට ගෙදර එනවා, ගෙදර වැඩ කරනවා, ළමයින්ගේ වැඩ කරනවා. තමන් කැමති දේවල් කෑම් බීම ගේනවා. ඉතින් මහත්තයා Taman හිතන පතන විදිහටම වැඩ ටික කරනවා නම් නෝනට කේන්තියයිද? කේන්තියයිද? කේන්තියක් නැහැ. ඒ ඉතින් ගැටෙන අරමුණක් නැහැනේ. අන්න අපට කේන්තියන්නේ ගැටෙන අරමුණක් හම්බුනාම. දැන් ගොඩාක් ඔය ඉවසනවා කියලා ප්‍රසිද්ධ වෙන්න අයින්ව නේද? බොහොම සාන්තූරු වගේ නේද? හරි ඉවසනවා. කටක් කරලා කතා කරන්න බොහොම කියලා මිනිස්සු කියනවනේ. සද්ද හෙන්නේ. ඒ තරම් ඉවසනවා. හැබැයි යමක් වෙලා බලන්න ඕනේ. යමක් වුණාට පස්සේ තමයි ඒගොල්ලෝ ඉවසනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒත් ලෝකෙ හිතන්නේ අනේ හරි හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේට ලස්සන උපමාවක් වදාරනවා අර කකචෝපම කියන සූත්‍රය. පිටුතුන අහලා ඇති. වේදහිකා කියන ගෘහණියක් ඉන්නවා. ඒ ගෘහණියට දාසියක් ඉන්නවා. මේ දාසිය මොහොමදින් වැඩ කරනවා. මේ වේදහිකාව පිළිබඳව මේ ගමේ, මේ නගරේ හැමෝම හිතන්නේ හරිම හොඳ අහිංසක ඉවසන පුදුමාකාර මෛත්‍රියක් තියෙන කෙනෙක් කියලා. හැමෝටම මද සිනහාවක් පානවා. බිම් බලාගෙන යන්න ඉන්නේ. සද්දය ඇහෙන්න තියෙන කතා කරන්නේ. ඒක හරි ප්‍රසිද්ධයි. දවසක් මේ කාලේ කියන දාසිය දෙතුන අපේ නෝනා ඉවසනවා ඉවසනවා කියලා හැමෝම කියනවා මේක බලන්න ඕන. එයා මොකද කරේ දවසක් පරක් වෙලා නැගිට්ටා. අන්න එදාර නෝනගේ මොන එතර හොඳ නැහැ. මොකද කිව්වේ නැහැ. මූණ ටිකක් පුරුටු වෙලා. ඒතර දාසිය තේරුම් ගත්තා මෙයාට කේන් තියන්නේ නැතුව නෙවෙයි මම මේ ගැටෙන්න එයාට අරමුණක් නැහැනේ. මෙයා මොකද කරේ දෙවෙනි දවසේ තවත් ටිකක් පරක් කර නැගිට්ටා. එදානම් බැන්නා. බැනගෙන බැනගෙන ගියා. දැනගත්තා මෙයාට කේන් තියනවා. ඊළඟ දවසේ හිතාගත්තා එදා පරුස වචනෙන් හිතාගන්නත් බැහැ. දාසිය සෑහෙන කාලයක් ඥාළඟ වැඩ කරා මෙහෙම පරුස වචන අහලා නැහැ. දැන් පරුස වචනෙන් බැනගෙන බැනගෙන ගියා. මෙයා දැනගත්තා. මෙයාට තේන් තියනවා. පහවදා මොකද කරේ? මේක තවත් ටිකක් පරීක්ෂා කරන්න. තවත් ටිකක් පරක්කු නැගිට්ටා. එදා කේන්තිය පාලනය කරගන්න බැරි වුණා. දොර පොල්ලෙන් ගැහුවා. දැන් ඇයිගේ ඔළුව පැලිලා ලේ වැගිරි වැගිරිනවා. දාහක එළියට පැනලා කෑ ගැහුවා. මම මේ පොඩ්ඩක් පරක්කු වෙලා නැගිට්ටා කියලා මේ බලන්න. මෙච්චර ඉවසනවා ඉවසනවා කියන තැනැත්තිය මට දොර පොල්ලෙන් ගැහුවා. එදා ඉඳලා ඒ තැනැත්තිය බොහොම නපුරු කෙනෙක් හැටියට තමයි හැමෝම හඳුනාගත්තේ මෙච්චර වැඩ කරන දාසියට දොර පොල්ලෙන් ගහනවද කියලා මිනිස්සු හඳුන්වන්නේ. අර බලන්න පින්නතුනි ගැටෙන අරමුණේදී තමයි අපි ඉවසන්න ඕනේ. අනිත් වෙලාවට බොහොම ලස්සන ඉතියට වැඩ නැහැ. කේන්ති යන්න මොකක් හරි වුණාම පස්සේ තමයි අපි ඉවසන්න ඕනේ. එහෙමනම් ගැටෙන අරමුණේදී අයෝනිසෝ මනස්කාරයෙන් මෙනෙහි කරන නොමගින් මට බෑන්න මට මෙහෙම කරා අර කුච්චි මං අවදි මං අදිලි මං ආසනේ කියලා ධම්පදේ තියෙන අසවලා මට බෑන්න මට මෙහෙම කරා අරම කරා මාව පෙරද්දුවා ව හිතන්න හිතන්න හිතන්න තමයි කේන්ති වැඩි එහෙමනම් අපි සාමාන්‍ය කෙනෙක් වරදක් කරපුවාම ඒ ගැන හරියට විමසනවා ඒකෙන් වෙන්නේ පින්නතුනේ මේ ක්‍රෝධ ගින්න ඇවිලිනවා. නිවීමකට යන්නේ නැහැ. දැන් බලන්න සරියුත් මහරහතන් වහන්සේට උන්වහන්සේ ගොඩාක් ඉවසනවා කියලා මුළු ಭಾರತයෙන් ප්‍රසිද්ධ වුණානේ. මිත්‍යා දෘෂ්ටික බමුණකට මේක ඇත්තද කියලා බලන්න. මෙයා මොකද කරේ? පිටිපස්සෙන් ගිහලා හයියෙන් ගහුව පහරක්. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ පිටිපස්ස හැරිලා බැලුවේ නැහැ. උනාට ඉස්සරහට වැඩියා. බමුණාට දුක හිතුණා. හරි පුදුම හාන්දුර කෙනෙක්. හැරිලා බලනවානේ. උන්වහන්සේ බැලුවේ නැහැ. ඒක අටුවාවේ ලස්සන විස්තර කරනවා පින්නතුනි. දැන් මේ බැලුවේ නැති එක අපිට තියෙන නිකන් පුංචි දෙයක් වගේ නේද? මෙතන ලොකු මනෝවිද්‍යාවක් තියෙනවා. දැන් බලන්න අපිට යමක් කවුරු හරි කිව්වොත් දැන් අපිට දුරකථනයෙන් කතා කරලා කියනවා. එයාට මෙහෙම අහවලා කිව්වා. ඒ කියන වෙලාවේ ආරයත් හිටියා මෙයක් හිටියා කියලා ඉතින් කේලමක් කියනවා. ඒත් දැන් මෙයාපත් වෙනවා. ඊට හිටපු හැමෝටම කෝල් කරන්නේ නැද්ද? කොහොමද කිව්වොත් මොකද ටෝන් එක? ඔක්කොම අහන්නේ නැද්ද? අහනවා. ඉතින් මේක අහන්න අහන්න මොකද වෙන්නේ? ක්‍රෝධ ගින්න ඇවිලෙනවා. දැන් පින්නතුනේ අපිට යමක් කිව්වහම අපිට ගැහුවහම එහෙම පිටිපස්සේ හැරිලා බලන්න බැරි නම් බැලුවේ නැත්නම් මේ පුජ්‍යලේ අපි හඳුනගන්නේ. මට එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මම මේ බණටත් කතාව කියලා තියෙනවා. උන්වහන්සේ මේ නගරාසන්න තැනක පන්සලක් හදලා තියෙනවා. මේ ආවාසය හදනවට සමහරු කැමති සමහරු කැමති නැහැ. ඉතින් විරුද්ධ පාර්ශ්වයේ කෙනෙක් මුන්නහන්සේ දවසක් පන්සලට වඩිනකොට තැඹිලි කොම්බකින් ගහලා තියෙනවා මේ මෑතකදී. මේ ස්වාමීන් වහන්සේට ඒ වෙලෙම මතක් වුණා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ පිටිපස්ස හැරිලා බැලුවේ නැහැ. උන්වහන්සේ හේම්ම සාන්ත විලාසෙන් වැඩියා පන්සලට. උන්වහන්සේ මට කිව්වා මම එහෙම බැලුවා නම් ඒ මනුස්සයා මාව වඳුන ගන්න මම එයා වඳුන ගන්න. ඒක උතන කහටක් හිටිනවනේ. ඒ නිසා මම එහෙම වැඩියා. ඒ උන්වහන්සේ කිව්වා මට පුදුමයි මේ ධර්මයේ තියෙන ශක්තිය. හවස මේ මනුස්සයා කෙහෙල්ලවලියක් බිස්කට් එහෙම අරගෙන ඇවිල්ලා තියෙනවා. අනේ හාමුදුරනේ මමයි ගැහුවේ මේ ත්‍රිවිධ ඩ්‍රයිවර් කෙනෙක්. මමයි ගැහුවේ මට පුදුම හිතුණා වහන්සේගේ ඉවසීම. අද වෙනකම්ම ඒ බෝධිමලුව අමතලා උදේට රස්සාවට යන්න කලින් මේ මනුස්සයා මුළු වතාවක් සම්පූර්ණ පන්සලේ කරලා යනවා. හවසට ඇවිල්ලත් ඒ ටිකම කරනවා. බලන්න මේ ධර්මයෙන් මොනතරම් ශක්තියක් තියෙනවා. ඒ නිසා දැන් අපි උනත් පුරුදු වෙන්න ඕනේ අපිට මොනවා හරි කිව්වා කිව්වහම ඕක හාර හාර යන්න හොඳ නැහැ. එතකොට වෙන්නෙම මේ ක්‍රෝධකින් ඇවිල්ලෙන එක. ගානක් නැතු හිටියම ඉවරයි. ඒක එකපාරම පටන් ගන්න ලේසි නෑ. ක්‍රමානුකූලව පින්නතුනේ ඒවා ගැවෙන් ගැලවෙන්න පුළුවන්. ප්‍රශ්න වලින් අයින් වෙනවා කියන එක හරියම පහසු ක්‍රමයක්. දැන් අපි හිතමු අපිට ප්‍රශ්නේ එන්නේ කොහෙන්ද? ඔය ආයතන හරහානේ. එක්ක රූපයක් දැකලා ඔන්න එනවා එකක්. නැත්තම් කණෙන් ගොඩාක් අහලා නෙන්නේ අපිට ප්‍රශ්න. කවුරු හරි කියනවා. දැන් හිතන්න පින්නතුනේ අපිට මෙහෙම හිතන්න පුළුවන් නම්. ඔන්න දැන් බලන්න අපි ගෙදර දොරේ ගෙදර ඉන්නවා වැඩ කරගෙන ඉන්නකොට අන්න කෝල් එකක් එනවා. ඒකෙන් කියන්නේ අර විදිහම දෝෂයක් ඔයාට මෙහෙම කිව්වා, ඔයා හොරකම් කරා කියලා කිව්වා. මහා මෝතු චෝදනා පත්‍රයක් කියනවා. දැන් මෙයාට ඉතින් ඉන්න බෑ දැන්. එහෙට කතා කරනවා, මෙහෙට කතා කරනවා, හොඳටම ඇවිස්සලා. හැබැයි ඒ වෙලාවට මෙහෙම හිතන්න පුළුවන් නම් හොඳයි. දැන් මට මේ කොහෙන්ද මේක ආවේ කනට? කන නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ආපු ශබ්දය නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඒ දෙන්නා එකට කරපු විඥාණය සෝත විඥාණය නිට්ටයයි අනිත්‍යයි. හිතක් නේ. ඒකත් අනිත්‍යයි. ඊළඟට ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශය නිට්ටයයි අනිත්‍යයි. අනිත්‍යයි. එතකොට ඒ ස්පර්ශය නිසා ද වේදනාවක් ඇති වෙලා තියෙනවා. දුක් වේදනාවක්. ඒ දුක් වේදනාවත් නිට්ටයයි අනිත්‍යයි. අනිත්‍යයි. අපිට කොච්චර වේදනාවක් ලැබෙලා තියෙනවද දන්නේ නැහැ නේ. ඔක්කොම අනිත්‍යයි. ඒ වේදනාව නිසා ඇතිවෙච්ච දැන් මේ හිතේ පෑරීම තණ්හාව ඒකත් අනිත්‍යයි. බලන්න පිනතුන එහෙම හිතපුවාම ආය කවදාවත් ඒ වේදනාව ආයෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිත්‍ය දේවල් ටිකක් අල්ලගෙන අපි නිත්‍ය සංඥාවක් දාගෙන. මම ඔය විදිහට පින්නතට සමහර අවස්ථාවල දැන් පැවිද්ද වුණත් අපිටත් එක ගැටලු වෙනවනේ. ඒ වගේ අවස්ථාවල ඒ ආපු තැනේ ඉඳලා අනිත්‍ය වශයෙන් බලපුවම ප්‍රශ්න ඉවරයි. ආ ජීවිතේටවත් ඒ ප්‍රශ්නේ නැහැ. ඇයි ඉතින් මේ අනිත්‍ය දේවල් ටිකක් අල්ලගෙන අපි නිකන් අහින්න හදනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්න ඕන. එහෙමනම් මේ ද්වේෂය කියන එක හරිය භයානක එකක්. ද්වේෂය භයානකයි කියලා කියන්නේ මේ ද්වේෂයෙන් යුක්ත පුද්ගලයා තමයි පංච ආනන්ත විපාප කර්ම කරන්නේ. තමන්ගේ අම්මා මරන්න තරහයි. තමන්ගේ තාත්තා මරන්න තරහයි. රහතන් වහන්සේ මරන්න තරහයි. බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවන්න තරහයි. සංඝ ભેදය කරන්න තරහයි. එතකොට බලන්න කෙනෙක් කෙලින්ම අපායට වැටෙන ආනන්තරිය පාප කර්ම පහම සිද්ධ වෙන්නේ මොකෙන්ද? තරහයි. එහෙමනම් අපිට දැන් තරහ සිතක් ඇති වුණොත් ඒක හරි භයානකයි. කොච්චර පින්කම් කරත් මොනතරම් මහානදම් පිරුවත් අවසාන මොහොත තරහක් ඇති වුණොත් එහෙන මොකද වෙන්නේ? කෙලින්ම අපායයි. හොඳම උදාහරණය තමයි ධර්මාශෝක අධිරාජ්‍ය. නේ? එතුමා 84000ක් ධර්මස්කන්ධයට 84000ක් විහෙර විහාර හැදුවා කියන්නේ. දැන් අපි නිකන් වචනෙට කිව්වට පින්නතුනේ මහා දැවැන්ත විහෙර විහාර 84000ක් හදනවා කියන්නේ පුංචි වැඩක්. එක දවසේ පින්කමකට 96 කෝටියක් කහවණු වියදම් කරනවා කියන්නේ. තුන්වෙනි සංගායනාවට ප්‍රධාන දායකත්වයේ දරුවා කියන්නේ. රටවල් 9කට මේ ධර්මයේ ප්‍රචාරය කරා කියලා කියන්නේ මුන්න රජ කෙනෙක්. ඉතින් අන්තිමට මෙතුමා මෙතුමාට බුලත් කොලයකින් පාංචි ඇලුවා. පොඩක් මාන්න තිබ්බයි ඉතින් රජ කෙනෙක්නේ. එයා කල්පනා කළා මට මේ බුලත් කොලයකින් පවන් කරන්න සුදුසු සුදුසුයිද? කේන්තියක් ගියා කරගන්න දෙයක්වත් නැහැ. තවත් පුංචි හේතුවක්කට කේන්ති ගියා. අන්තිම දින 7කට පවා හරි ඥාන අපායට. එහෙනම් මේ කේන්තිය කියලා කියන්නේ තමන්ගේම වල තමන් කපා ගැනීමක්. එහෙනම් මේ ව්‍යාපාදේ නැතිකරන්න තියෙන හොඳම දේ තමයි මොකද්ද? මෛත්‍රිය. හොඳට මෙත් වඩන්න ඕනේ. මෙත් වඩලා වඩලා කොහොම හරි ද්වේෂය නැති කරගන්න ඕනේ. මේ ඉවසීම මෛත්‍රිය තමයි ව්‍යාපාදේ නැති කරන්න තියෙන එකම දේ. ඉතින් කන්ති බලං බලානිකං කිව්වේ. ලෝකයේ තියෙන ලොකුම බලෑනිය තමයි පින්නතුන් ඉවසීම. දැන් බලන්න ලෝකයේ මොන තරම් බලමුළු තිබුණත් ඒ ඕන එකකට ප්‍රහාර එල්ල වෙනවානේ. ඇමරිකාව පෙන්ටගනට නේද? ඒකට මැච් එකකටවත් උඩින් යන්න බෑ කියලා කතාවට කියන්නේ. නමුත් ඒකටත් ප්‍රහාරයක් එල්ල වුණානේ. ඉතින් එහෙමනම් ලොකුම බලෑණිය තමයි බුදුරජාණන් වහන්සේ වදාරන මොන බලෑණියද? ඉවසීමේ බලෑණිය. කන්ති හියෝන විජ්ජති. ඉවසීමට වැඩි තරම් මන් යහපතක් නැහැ. කන්ති පරමන්තපෝ බුදුරජාණන් වහන්සේ කෝටියක් සංවර සීලය අනුදැනව දාරලා මහන්නේ එකක් පිනනවා නම් ඔක්කොම හරි කිව්වා. මොකද්ද? කාන්ති ඉවසීම. එහෙමනම් පින්නතුනි ඉවසීම අපි ඇති කරගන්න ඕන. ඇත්තටම අපේ ජීවිතවලට හැම ප්‍රශ්නයක්ම ඇවිල්ලා තිනව සම්බ බැරි නිසා. මම පහුගිය කාලේ වැලිකඩ බන්ධනාගාරේ බණකට ගිහිල්ලා දහස් ගාණක් මේ තරුණ දරුවෝ දැක්කම හිතෙනවා සමහර මූණවල් දැක්කහම මෙහෙම අපරාධකාරයෝ නෙවෙයි. ඉතින් මම පුංචි ප්‍රශ්නයක් ඇහුවා. ඕගොල්ලන්ට අද මෙතෙන්ට එන්න උන්න සිද්ධ වුණේ මොකක් නිසාද කියලා. කීප දෙනෙක් අත උස්සලා කියන්නේ හාමුදුරුවෝ සඳ බැරිච්ච ඉඳලා. අර තව චොට්ටක් ඉවසුවා නම් අද මේ වින්නහේ නෑ බලන්න. එහෙමනම් අපි පින්නතුනි මේ ඉවසීම කියන එක හොඳට පුරුදු කර ගන්න ඕනේ. ඒක හරිම වටිනා දෙයක්. ඒ එහෙමනම් ඒකට මෛත්‍රිය තමයි උපකාර වෙන්නේ. ඊළඟ නීවරණ දැන් කාල වේලාව ගිය නිසා මම බොහොම කෙටියෙන් කියන්නම් තීන මිද්ද. තීනේ කියලා කියන්නේ පින්නතොලේ හිතේ හැකිලිච්ච ස්වභාවය, කම්මැලි ගතිය. මිද්දේ කියන්නේ චෛසිකවල. ඉතින් මේ දෙකම එකයිනේ. ඒක හා සමානයි. මොකද හිත නැතුව චෛසික පුදින්නේ නැහැ. චෛසිකක් නැතුව හිත පුදින්නේ නැහැ. චිත්ත සහ සිතුවිලි. මෙන්න මේ දෙකේ තියෙන අලස කම්මැලිකම තමයි තීන මිද්දී කියලා කියන්නේ. වැඩ පස්සට දාන ගතිය. ඉතින් මේක නවත්තන්න බීරිය ඕන කරනවා. ඉතින් එහෙමනම් දැන් බලන්න දැන් කම්මැලිකම තියෙන කෙනාට ලෞකික දිනුවක්වත් ලබන්න බෑනේ. ඉතින් එහෙනම් ලෝකෝත්තර දිනුවට මේක අත්‍යවශ්‍යයි. මේ වීරිය ඇති කරගෙන තියෙන මිද්ද පාලනය කරන එක. උද්දච්ච කුක්කුච්ච. උද්දච්චය කියලා කියන්නේ විසිරිච්ච ගතිය. ඉතින් හිත විසිරිලා නම් පින්නතුනේ අර වඳුරු මනසක් නම් තියෙන්නේ. මේ බනට ගහන්න පුළුවන්. බෑනේ. කය මෙතන තියලා ඔහේ ඉන්නවා. ඉතින් හිත වෙන වෙන තැන්වල නේද? ඉතින් එහෙමනම් මේ උද්දත්තය නැති කරගන්න තියෙන හොඳම දේ තමයි සමතය. චිත්තූප සමය. අපිට මොනවා හරි භාවනාවක හිත සංසුන් කරගන්න උද්දච්ච කුක්කුච්චේ අපේ ගොඩාක් අයට තියෙන එකක්. පසුතැවිල්ලක් තියෙනවනේ. ඔය අම්මලා වයසක අම්මලා මොනවා හරි පසුතැවිලි කතාවක් නෑවිලා කියන්නේ. අනේ සාමනාගේ දවසට කැරපොත්ත මැරුණා. මොකක් හරි එකක් කියනවා. පින්නතුනේ පසුතැවිල්ල කියලා කියන්නේ ඇත්තටම අකුසලයක්. හිතන්න බලන්න කෙනෙක් පසුතැවෙනවා නම් දැන් මේ පසුතැවිල්ල කියන එක සම්පූර්ණ අයින් කරන්න ඕනේ. මේ ගොඩාක් සිල් රකින හාමුදුරුවන්ටවත් තියෙනවක. මේ කෝටියක් සංවර සීලේ රකින කැඩෙන එක දෙක් ගැන හිතනවා. ඒක හරි මෝඩකමක්. දැන් බලන්න අර අවුරුදු 20000ක් මහානදම් පුරපු ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනය. උන්වහන්සේ අර ඔරුවකට ගොඩ වෙන්න යනකොට ගහක් අල්ලගෙන ගොඩ වුණා. ඉතින් අර ඔරුව එහාට මෙහාට නුට ගහේ තිබිච්ච කොළයක් දැක් කියලා අකටායි. පුංචි ආපත්‍යක් නේ කොළයක් කැඩෙනවා කියන එක. ඉතින් උන්වහන්සේ ලෝක හිතලා කරෙත් නෑනේ. නමුත් මේකම හිතුවා. හරි වුණා නම් උන්වහන්සේට තිබුණා හරි මේක මේ ඇවැද්දසා ගත්තා ඉවරයි. උන්වහන්සේ ඒකම හිත හිතා හිටියා. අන්තිමට බලන්න අවුරුදු 20000 මහානදම් පුරලා සීලවන්තව නාගයෙක් වෙලා ඉපදුනා. එහෙනම් මේ පින්නතුල පුරුදු වෙන්න ඕන විච්ච වැරදි. මම කියන්නේ වැරදි කර කර යට ගහන්න කියන එක නෙවෙයි. වැරදි වෙලා තියෙනවනේ මේ අනිත්‍ය වශයෙන් මනෙහි කරලා අතහරින්න ඕන. මොකද මේ වැරදි සිද්ධ නොවෙන්න මේ රහත් වෙලා නැහැ. වැරදි අමතක කරලා අපි කුසල් වැඩි කරන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන්නේ. අරක වුණා මේක වුණා කියකියත් එවිටවි ඉන්න කියන්නේ පසුතැවිල්ල. සමහරු පසුතැවෙන ක්‍රම දෙකකට. කුසල් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. දැන් අපි එහෙම දැක්කම අනේ අපිට ඒ කාලේ තේරුන්නේ නැහැ නේ ආන්දරුණේ කියලා. වයසක මහත්තුරු කියනවා විදිහ. ඊටවන පසුතැවෙනවා. ඊළඟට කුසල් කරගන්න බැරි වුණා. ඊළඟට අකුසල් සිද්ධ වුණා කියලා පසුතැවෙනවා. දෙකම වැඩක් නැහැ. එහෙනම් ඕක පාලනය කරන්න අනිවාර්යයෙන්ම සමතේ තමයි ඕන කරන්නේ. ඊළඟට පින්නතුණී විචිකිච්ඡාව. විචිකිච්ඡාව නැති කරන්න නම් ධර්මයේ පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන වැටහීමක් තියෙන්න ඕන. ඉතින් එහෙමනම් මෙන්න මේ නීවරණ ධර්ම පාලනය කරගන්නවා කියලා කියන්නේ අපිට කුසල් සිත් ඇති කරගන්න පුළුවන්, ධ්‍යාන සිත් ඇති කරගන්න පුළුවන්, මාර්ගඵල සිත් ඇති කරගන්න පුළුවන්. මේක ලොකු වැස්මක් ඇත්තටම. මේ ධර්ම මාර්ගයේට මේ නීවරණ නීවරණ කියලා කියන ලොකු ගැස්මක්. එහෙමනම් මේවත් ටික ටික පාලනය කරගන්න ඕනේ. ඒ සඳහා ඉතින් සුදුසු විදිහට මේ කියපු විදිහට භාවනාවල අපි යෙදෙන්න ඕන. එතකොට අපිට මේ නීවරණ පාලනය කරගන්න පුළුවන්. පින්නතුනේ රාගය, ද්වේෂය මේවා ඉතින් සාමාන්‍ය ඕන පුතත්ජන කෙනෙකුට අර ඒ තියෙන දෙයක්. ඉතින් මේවා වැඩි පුරුදු කරන්න ඕනේ නැහැ කාටවත්. දැන් මෙතනින් ආයෙත් කාටවත් රාගය පුරුදු කරලා දෙන්න ඕන දරුවන්ට. ද්වේෂය තරහ කරන විදිහ තරහ ගන්න විදිහ පුරුදු කරන්න ඕනද? ආ පුතා ඔයා තරහ වුණා කරා වැරදි. හෙටින්දර තරහ ගන්න ඕන තාත්තා තරහ ගන්න විදිහ කියලා අපි දරුවන්ට කියලා දෙනවා. නෑ ළමයි දන්නවා ඒක හොඳට. දැන් අපිට රාගය ඇති වෙන විදිහ මේ පුරුදු ළමයන්ට කියලා දෙන්න ඕනද? නෑ. ඇයි ඒකට හේතුව තමයි පින්නතුනි අනාදිමත් සසර අපි පුරුදු කළාම තියෙන ওই පැත්ත. අලියෙක් වුණත්, කූඹියෙක් වුණත්, මොන සත්වෙක් වුණත් කරලා තියෙන ඕ ටිකනේ. පංචකාමයේ ඉතින් ඒක 아무තුම් පුරුදු කරන්න දෙයක් නෙවෙයි. හරියට අපේ මේ සංසාරික ගමන අපේ ජීවිතේ පහළට ගලන ගඟක් වගේ. වේගෙන් පහළට ගලන ගඟ පින්නතුනේ 아무තු උත්සාහයක් ඕනේ නෑ. මොකේ වාඩි වෙච්ච ගමන් පල්ලටම යනවා. 아무තුම් පිහිනන්න අවශ්‍යද? නෑ. හැබැයි ඔය ගඟේ උඩට පිහිනන්න ලේසිද? උඩුගම් බලහ පිහිනනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. අපි හිතමු දැන් කෙනෙක් පිහිනලා පිහිලා මේ දැන් ටිකක් මහන්සි විනාඩි 5ක් විවේක අරගෙන පිහිනනකොට තාය පල්ලට යනවා. අන්න ඒ වගේ තමයි ධර්ම මාර්ගේ දැන් භාවනා කරලා කරලා දැන් ටිකක් ඉන්න ඕන විනෝදෙන් මේක හැමදාම කරන්න බෑ කියලා නමත්තපම ආයෙ කෙලෙසෙත් එනවා. මේ කෙලෙස් කියන්නේ මේක ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉස්සරහට අත් කරගෙන යන්න ඕන. දැන් අපේ අය සාමාන්‍යයෙන් දවස් 10ක් විතර භාවනාවට යනවා. තව මොනවා හරි දෙයක් කරනවා. අපෝ මේක ලේසි නෑ. කියලා ඉතින් අතහරිනවා. ඉතින් ඔහොම කරලා කොහොමද නේද? මේක අනාදිමත් සසර අපි පුරුදු කරලා තියෙන අනිත් පැත්ත. එකපාරම පොඩ්ඩක් භාවනා කරලා කියලා මේ කන්ද අනිත් පැත්තට පෙන්නන්න පුළුවන්. බෑ. ඒ නිසා මේක ක්‍රමානුකූලව මේ කරන්න බැරි දෙයක් නෙවෙයි. ක්‍රමානුකූලව බොහොම කල්පනාවෙන් මේ වැඩේ කරොත් අපිට ඒකාන්තයෙන්ම සසර ජය ගන්න පුළුවන්. එහෙමනම් පින්වත් හැම කෙනෙකුටම මේ නීවර ධර්ම නැති කරන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති